රැකගත්තාලය දුරාගෙන ගිය කාලය කොතරම් නපුරුද සුඳුරියේ සුකසේ ගලපාගත් කවිය ඔබම වී නැලවුන යුගයක හදනැඳින් ඔබරුව සිහිනෙකවත් නැත ඒරුව කොතරම් මිහිවිද සොඳූරිය කවුරුද දිවිහිමියෙන් කඳුලැලි පුරවාගෙන රැකගත්තාලය දුරාගෙන ගිය කාලය කොතරම් නපුරුද සොඳුරියේ හුරා විලිලා බිහිකරගත් වසන්තයේ සඳමි ඇදුන දවසක බෙදාහදාගත් දුකවත් අද නැත ඒ දුක කොතරම් මිහිරිද සොඳූරිය සුන්දුරිය කාලය කොතරම් නපුරුද දිවිහිමියෙන් කඳුලැලි පුරවාගෙන රැකගත්තාලය දුරාගෙන ගිය කාලය කොතරම් නපුරුද සුන්දුරියේ